එහෙමයි අපේ හඳුනන. එතකොට අපේ හඳුනනේ දැන් අපි අතක් ඔස්සනවා කියමුකෝ. අතක් ඔස්සනකොට එතක අපි හිතෙන් මුලින් ආයාසයක් වගේ එන්න බෑ. එතකොට ඒ අත උස්සනකොට අපිට පාලනය කරන්න පුළුවන් ඉන්ද්‍රියක් ඇදී ඒකෙදී අපේ හඳුනනේ දැන් ඒ මොන වගේ ක්‍රියාවලියක්ද ඒක අපිට නිකන් අභිධර්මයේ කිට්ටුවෙන් ජවන සිත් ඇසුරෙන් වගේ පැහැදිලි කරන්න පුළුවන් කමක් තියනවද එතනදී දැන් අපි දැන් ඉරියාපත මානසිකාරයේදී ඔක ඊටාම හොඳට පැහැදිලි කරනවා අපිට මුලින්ම අත ඔසවන්න ඕන කියන සිතක් පහළ වෙනවා. එතකොට ඒ සිත ඒ ඒ එතන එක සිතක් නෙමෙයි. එතකොට චිත්ත වීතියක්. ඒකේ ඇති වෙන අර ජවන් සිත් වලින් තමයි ඒ ජවන් සිත් වල චේතනාවේ බලවත්කමින් තමයි අර අත ඔසවන්නට අවශ්‍ය චිත්තජ වායුවක් නිර්මාණය කරනවා. සිතින් උපදවන රූප කොටාසයක් තියෙනවානේ. එතකොට ඒකෙන් චිත්තජ වායුවක් නිර්මාණය කරනවා. ඒ වායුවත් එක්ක මුසු වෙනවා කාය විඤ්ඤාති කියන රූප කොටාසය. එතකොට දැන් මෙතන සාමාන්‍ය කයේ තියෙන පට ව්‍යාපෝ තේජෝ වර්ණ ගන්ධ රස ඕජා වශයෙන් ඇති වෙන රූප කලාප ටිකක්. එතකොට අර චිත්තජ රූපය සහ ඒහා ආශ්‍රිතව පවතින කාය විඤ්ඤාතිය විසින් දැන් චිත්තජ රූපයෙන් තමයි මේකට අවශ්‍ය වේගය සකස් කරන්නේ. අර කාය විඤ්ඤාතියෙන් තමයි සිතට අනුකූලව සහ මේ කයේ පද්ධතියට හැසිරීමට අනුකූලව මේ කය හසුරුවන්නේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අර වායු වේගය එකපාරට ආවන් පස්සේ දැන් අපිට සමහර අවස්ථාවල දැනෙනවානේ අත එකපාරට ගැස්සුවෙන් පස්සේ මේ මේ සමහර වෙලාවට පේශි ඇදෙනවා පේශි ඉරෙනවා එතකොට එහෙම පවතින ස්වરૂපයේ විකෘතියක් නොවෙන්න මේ අත පය හසුරුවන්නේ අර කාය විඤ්ඤාති රූපයේ විසින්. ඒකට අවශ්‍ය ජවය සම්පාදනය කරන්නේ වායෝ ධාතුවෙන්. මේ වායෝ ධාතුව නිර්මාණය කරන්නේ අර ජවන්සිත විසින්. මේ මම මෙහෙම කරන්න ඕන කියන ජවන්සිත. එතකොට ඒකෙන් කරන්න පුළුවන් නම් එක කොටසයි. දැන් අපි හිතමු කකුල දිගාරිනවා අපි අඩිය තියලා ඉස්සරහට ඇවිදගෙන යනවා කියලා. එතකොට කකුල එසවීම ඉදිරියට ගෙන යාම පාත් කරලා බිම තැබීම ඒකට බර වෙලා අනිත් කකුල එසවීම නැමැති මේ වැඩ කීපයක් කරනවා. මේ එකක්වත් අචේතනිකව සිද්ධ කරන්න බෑ. ඒ එකක් එකක් කරන්න සිත් පහළ වෙනවා. හැබැයි අපි සති සම්පජඤ්ඤයෙන් හිටියේ නැත්නම් එහෙම සිත් පහළ වෙනවද කියලාවත් අපිට තේරෙන්නේ නැහැ. දැන් හැම මොහොතෙම හෘද ස්පන්දනය වුණාට හුස්ම වැටුණාට හෘද ස්පන්දනය වෙනවද හුස්ම වැටෙනවද කියලාවත් අපිට සංඥාවක් නැති අවස්ථා තියෙනවානේ. නමුත් සිහියෙන් හිටියොත් අපිට වෙන ක්‍රියාවලිය දකින්න පුළුවන්. අන්න ඒ වගේ සිත ඊටාම වේගවත් සූක්ෂම ක්‍රියාත්මක වෙනවා. අපි සති සම්පජඤ්ඤයෙන් ඉන්නේ නැති නිසා ඒ හැම චලනයකදීම අපි සිහිය සිතින් තමයි ඒක කරන්න කියන එක අපිට දැනෙන්නේ නැහැ. එතකොට සිතින් විතරකුත් නෙමෙයි ඒ සිතින් ඒක කරන්න ජවය සපේනවා විතරක් නෙමෙයි අර කාය විඤ්ඤාත්යෙන් හසුරවනවා. ඒ නිසා තමයි දැන් අපි පඩියක් තියෙන තැනක මේ එතනින් පල්ලෙහා එතන පාතයි කියලා දකින්න නැතුව අපි සම මට්ටමේ තියනවා කියලා හිතාගෙන අඩිය තියනවා. අඩිය තිබ්බ ගමන් කකුල පහලට යනකොට මුළු ඇඟම ඇදිලා, පේශි ඉරිලා, ඇදගෙන වැටිලා බරපතල අර්බුදයක් වෙනවා. ඇයි දැන් අර මනස විසින් මේ කකුල හසුරවන්න වායු වේගයේ යොමු කළාට කාය විඤ්ඤාප්තිය ක්‍රියාත්මක කරන්නේ අතන සම මට්ටමට තියනවා කියන මානසික තීරණය මතයි. එතකොට එතනට විතරයි මේක හැසිරවීමට අවශ්‍ය විදිහට රූප කොටස සැකසෙන්නේ. දැන් එතනින් එහාට බර වෙච්ච ගම මේ මේක සැකස්මකට අනුව නෙමෙයි ඊටු ටික ක්‍රියාත්මක වෙන්නේ. එතකොට තමයි අර එහෙම මෙහෙන් ඉරිලා කැඩිලා බිඳිලා මේ තියෙන ආකෘතිය වෙනස් වෙන්නේ. එතකොට ඒ වගේ සම්පූර්ණ අපට නොදැනුණාට මනසින් තමයි මේ ඉස්සරහට ගෙනියන්න ඕන දුර කකුල ඊට පස්සේ පාත් කරනවාද ඒකට කොච්චර බර වෙන්න ඕනද ඒක කොයි මට්ටමේද තියන්නේ මේ සියල්ලක් පිළිබඳවම සිතුවිලි පහළ වෙනවා චිත්ත වීති පහළ වෙනවා ඒ නිසා තමයි මේ එක ඇසිපිල්ලමක් හෙලන මොහොතක කෝටි ලක්ෂයක් පමණ මේ සිත් පහළ වෙනවයි කියලා කියන්නේ තරම් වේගවත්ව සිදු වෙන නිසා තමයි මේ තරම් ක්‍රියාවලියක් මනසින් හසුරවන්න පුළුවන්කම. එහෙම අපේ හඳුනනේ ඔබ වහන්සේ කියන එක පැහැදිලි කියන්නේ සමහර වෙලාවට අර ලොකු ක්‍රියාව අපිට පොඩි වගේ තේරුණාට ඒක විශාල ලක්ෂ සංඛ්‍යාත සිත් ගානක ප්‍රතිඵලයක් සංප්‍රයුක්තයක් වගේ දෙයක් නේ. දෙයක් ඒක අපි අර විදර්ශනා වශයෙන් දීර්ඝ කාලයක් එහෙම විශ්ලේෂණය කර කර කර කර සති සම්පජාඤ්ඤයෙන් බැලුවොත් විතරයි මෙතන සත්‍යයේ පුද්ගලයක් නැති නාම රූප ධර්මවල අනාත්ම ක්‍රියාවලියක් වෙන්නේ කියලා තේරෙන්නේ. එතකොට අපි සති සම්පජාඤ්ඤයෙන් නොසිටින තාක්කල් මේවා සමස්තයක් මා විසින් කරන කෙනෙක් විසින් කරනවා වගේ අපට දැනෙන්නේ අරවා ඊතරම් වේගවත්ව සූක්ෂමව සිද්ධ වෙන නිසා.